තෙරුවන් සරණයි ආරයන් වහන්සේ ඔබ වහන්සේට මේ වෙලාවේ විවේකද දන්න කතා කරන්න. ඔව් පුළුවන්. දන්නේ ආ ආරයන් වහන්සේ මම බුද්ධෝත්පාද ඔබතුමාලගේ නාලිකාව දැන් දාපු අලුතම වගේ එතකොට සබ්ස්ක්‍රයිබ් කරලා හිටිය 30ක් විතර ඒ වෙලාවට තමයි මට ඉස්සෙල්ලාම YouTube එකේ හම්බුනේ ඉතින් මේ මට ඒ වෙලාවේ දැනිච්ච දේ තමයි අර මේ මම ගොඩක් ඔය ධර්මදේශන අහලා තිබුණා එක එක ස්වාමීන් වහන්සේලාගේ ඒ යම් ප්‍රමාණයකට මට අවබෝධයක් ලැබිලා තිබුණා මේ හිත මේ බාහිර සත්‍යයක් නෙවෙයි හිත සත්‍යයක් නෙවෙයි කියන එක. නමුත් ඒකේ මට ප්‍රතිපදාවක් නිවැරදිව දැනিলা තිබුණේ කොහොමද අහලා තිබුණාද සුතමේ ඥානෙ තිබුණාට මට තිබුණ නැහැ මේක මේ ප්‍රතිපදාව කොයි විදිහටද කරන්නේ කියන එක. ඊට පස්සේ මට ඉස්සෙල්ලාම හම්බුනේ ඔබතුමන්ලගේ අර සිත සත්‍යයක් නෙවෙයි කියලා දාලා තිබුණු වීඩියෝ ක්ලිප් එක තමයි මම මුලින්ම ඇහුවේ. ඊට පස්සේ මම අර 14 පැය 14 දේශනාව ඇහුවා. ඊට පස්සේ දිගින් දිගටම තිබුණු දේශනා හුඟක් ඒවා මම ඇහුවා දාන ගොඩක් ඒවා ඇහුවා. ඉතින් මට ගොඩාක් ඒ දේශනා අහගෙන යද්දී මට තිබුණු ගොඩාක් අර සුත්තමේ වශයෙන් කියන්නේ මම අහලා තිබුණු දේවල් වල අර මේ දැනලා තිබුණු දේවල් ප්‍රායෝගිකව මට අත්විඳින්න ලැබුණා ඒක හරහා සිතේ යම් කිසි ප්‍රමාණ යම් කිසි විදිහක නිවීමක් මම අත්විඳිනවා ඉතින් මේ මට විශේෂයෙන්ම මම ගත්තේ ඔබතුමාන්ට දැනුවත් කරන්න මේ මේ ප්‍රායෝගික වැඩපිළිවෙල කියන එක ප්‍රායෝගික ප්‍රතිපදාව ඉදිරිපත් කරලා තිබුණු ක්‍රමවේදී ගොඩාක් සාර්ථකව මට අත්විඳින්න හම්බ වුණා. ඒක නිසා තමයි මම වැඩිමනක් ගත්තේ. ඒකයි මගේ දෙවෙනි මට ඊළඟට කාරණේ උනේ මම ගොඩාක් ධර්ම දේශනා අහලා තිනවා දැන් මේ මේ මාර්ගයට යොමු වෙලා දැන් මම අවුරුදු 6ක් 7ක් විතර වෙනවා මේක මේ හොයන් යන්න පටන් අරන්. ඒවල ඉතින් මට මේ ගොඩාක් මේ දැනුම මේ ඇසීම හරහා හම්බ වුණා. ඉතින් මම දැනුමට රැවටිලා හිටපු කාලයක් ඉතින් දැනුමට රැවටිලා වගේ තිබුණු කාලයක් තිබුණා. ස්වයංමෝහණයකට වගේපත් වෙලා හිටපු. නමුත් මේ ඔබ වහන්සේලා දේශනා කරපු ක්‍රමවේදේ හරහා මේ ප්‍රායෝගික වැඩපිළිවෙල මම ප්‍රායෝගිකව අත්විඳිද්දී මට ඉතින් වෙනස් වූ අත්දැකීම් මට ලැබෙන්න පටන් ගත්තා. ඒ වෙනස් වූ අත්දැකීම් හරහා මේ මේ මට දැන් පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඔබ වහන්සේගෙන් ඇත්තටම මේ තාමත් අර මගේ දැනුමත් එක්ක ආපු මේ ප්‍රායෝගික අත්දැකීම් අර දැනුමත් එක්ක පටන් ගන්න තියනවාද කියලා පොඩ්ඩක් මේ ප්‍රායෝගිකව මම ලබපු අත්දැකීම් මේ ඒවත් ඔබ වහන්සේ එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා ඒකට තමයි මම කතා කළේ හොඳයි කතා කරා ඔව් ඔබගේ අත්දැකීම් ඔබතුමාට ඕනි කරන දැනගන්න ඕනි කරන කාරණා ඒ විමසන්නේ කාරණා. මම ආයෙත් එහෙමයි සම්පූර්ණයෙන්ම ආරම්භ හන්ස. අපි කැමති ප්‍රායෝගික පැත්තට හැරෙනවා නම් කැමති ප්‍රායෝගිකව ඒ ඒ විඳපු දේම නිර්මලව පාරිශුද්ධව ඉදපත් වෙනවා නම් මොකක්වත් ඒ කියන්නේ හිතලා ඔබවන්නේ නැතුව නෑ මම සහන්නම්. දැන් මගේත් එකම මම මුලින්ම මේ වහන්සේලාගේ සිත සත්‍යයක් නෙවෙයි කියන මම මේ පරණ අතීත ගැන මම ප්‍රකාශ කරන්නේ මම ගොඩක් සමත භාවනාවෙන් කරපු කෙනෙක්. මේ ඒව වැඩක් නැහැ කියලා මම භාවනාව අත්හැරලා දාලා තිබුණේ. මේ මට තේරුමක් උනේ නැහැ. ගොඩක් අපිටත් තේරෙනවා. ඒ අයට කිව්වට තේරෙන්නේ එයාට අත්හැර ගන්න බැරි කමක් තියෙනවා. එහෙම තමයි. කියන්නේ මම ඇත්තටම අරූප ධ්‍යාන අධ්‍යක්ෂින් තව මහා ඒක මට තේරුමම නැතුව මම හිර වෙලා 2000 කල් හිටියා. ඒ වගේ අපිත් පැය ගණන් ඉඳලා තේරුමක් නැහැ අන්තිමට මම භාවනාව අත්හැරලා මේ YouTube එකේ බණ හොයද්දී තමයි ආහා ඉන්නදී ඔබ වහන්සේලා එක්ක මේ මාස දෙකකට තිස්සේ හම්බුනේ ඔය හිත සත්‍යයක් නෙවෙයි කියන එක මේ දේශනා සහ පැය 14 දේශනා වලට පස්සේ මම මේ කොන්නේ ඉස්සෙල්ලාම මට මේ අත්දැකීම පළවෙනි කාර්යයේ ආරම්භ මම නාහක මගේ මේ පුතාට කිව්වා මේ තුවාය දෙන්න කියලා නාමයි තුවායි මම පිටින්ද ගත්ති දැන් තුවාය කියලානේ අපිට වචනයක් තියෙන්නේ. නමුත් මේ මට ඉවලින්ම හැඟීමක් ආවා මේ නිකන් අභ්‍යන්තරේ නිකන් ආවා මේක මට කියා ගන්න එච්චර පැහැදිලි නැහැ තුවාය. ඒකට එහෙම තෝ දෙයක් නැහැ. මේ දැන් මට අහුවෙන්නේ අර නිකන් තුවාය තියෙන්නේ තද ගතියක් නෙමෙයි මගේ දිරයන් ඊට පිට දහනවා කියුවට දැන් මේ මේක කියන කරන ක්‍රියාව සහ ප්‍රායෝගිකව මේ මේ කියන්නේ අපි එන වචනේ සහ ප්‍රායෝගිකත්වය අතර සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි මට මුලින්ම අත්දෙන්න හම්බුනේ. ඔව් ඒක ඇත්ත. ඒක ධම්මටි ඥානෙත් එක්කලා තමයි ඒක එන්නේ. එහෙමයි. මේක මම සම්පූර්ණ මට මේ මේ මේ දැන් බාහිරේ එන දේ නෙමෙයි අභ්‍යන්තරේ මගේ කටිකාව වෙන එක. අන්න ඒක ඒක දැනෙන්න ඕන එකක් හරියට බොහොම හොඳයි එහෙමයි ඒක දැනුණා මට ඒ කියන්නේ අභ්‍යන් බාහිරින් එන එක නෙමෙයි අභ්‍යන්ත කතිකාව වෙන මේක ඊට පස්සේ මම වෙලා පේන ඒක දැනෙන දැනෙන එක ඉතාම වටිනවා කාට හරි එමෙ දැනෙනවා කියලා ඒක ඉතාම වටිනවා ඊට පස්සේ මම ඔය මම දැන් ඔය මට මේ මම ඇවිදින්න යනවා මේ ඒ ඇවිදින තැන තියෙනවා මම මේ ඇවිදලා දාඩිය නිමනකම් ඉඳන් හිටියා ඉඳන් ඉන්න තැන පල්ලෙන් ඇලක් ගලන් යනවා ඊට පස්සේ ඇල දිහා බලන්නදි තේ අත්දැකීමම ආවා මට අර දැන් අර තුවාය හම්බෙන තුවාය ගන්න අවස්ථාවේ ලයිට් එකක් පත් වුණා වගේ එකක් අභ්‍යන්තරේ වුණා. දැන් අවදි වීමක් කියලා හිතේක තේරුනේ පස්සේ. ඒක තමයි සම්පලයක් කියනවා. එහෙම තමයි. ඒ කියන්නේ එතෙන් දැනෙන්න ගන්නවා. ආ ඊට පස්සේ මේක මට ප්‍රායෝගිකව අත්විඳ විඳ විඳ විඳ ගියා. ඊට පස්සේ ඔය ඇල ඇල ගාවේදී තීව්‍රව දැනුණා. ඒ කියන්නේ ඇල කියලා මේ ගල් ඒ කියන්නේ එතන දැන් ගලා යෑම බැලු එහෙම මේකුත් හම්බෙන්නේ නැහැ. මේ ධර්මයේ වැඩෙන්නේ අපි සිතුවිලි වල නෙමෙයි. ඔය ඔය ඔබතුමාට ඔය ඇවිල්ලා තියෙන්නේ ඒ ඒ ඒ දේ තමයි අපිටත් ඇහෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා කවුරු හරි හිතලා කියනවා නම් අපි දන්නවා ඒකයි අපි මුලින්ම කිව්වේ පාරිශුද්ධත්වයට නිර්මලත්වයටයි මේ ධහම යන්නේ කියලා. හොඳයි ඔබතුමාගේ මේ දිගටම පැහැදිලි කරා. එහෙම ඒක ඒතරයන් මහන්සි දැන් මෙතන මේ නෑ ඒක මේ ඇඟීම ඒක ඒක මට එන්නේ නැහැ ඇත්තටම ඒක මෙහෙමයි කියලා. නමුත් මේ පැහැදිලිවම මට දැන් මේ බාහිරේ එන දේ නෙමෙයි අභ්‍යන්තර කතිකාව. ඒක පළවෙනි අවස්ථාව තමයි මට මේ මේ හොඳටම අත්විඳින්න ලැබුණේ. ඊට පස්සේ මේකේදී දැන් මම මම ඔබ වහන්සේට කියවනේ මම සමතේ ගොඩක් විදර්ශනාව කියලා සමතේ කරපු කෙනෙක් කියලා අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ හැම එකම එහෙම කරගෙන ඉඳලා ඉතින් ඊමේ ඊට පස්සේ මම මට මතක නැහැ කොයි දේශනාවද කියලා එක දේශනාවක ඔබ වහන්සේ කියනවා ඒක මේ අමතේ තුලත් මේක අත්විඳින්න පුළුවන් කියලා. ඔව්. අනේ මම ඒකත් බැලුවා. දැන් ඉතින්දිත් මම මුකුත් කළේ නැහැ. ස්වභාවික දැන් මේ හොස්ම රැල්ල බාහිරෙන් තමයි මට ප්‍රකට වෙන්න ගත්තේ. ඒ බාහිරෙන් ප්‍රකට වෙන හුස්ම රැල්ල දිහා මම බලන් හිටියා. ඊට පස්සේ මේක ඒකත් අර එකපාරටම මේ මේ අභ්‍යන්තරයට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ අභ්‍යන්තරයට පපකාය පටිසංවේදී කියන එක බාහිර. ඊට පස්සේ චිත්ත සංකාරම් පටිසංවේදී කියලා චිත්ත ඇතුළෙන් දැනෙනවා. චිත්ත ඇතුළෙන් දැනෙන්න ගන්නවා. එනවා අතුලාන්තේ. ඒක ඇතුලෙන් ඒකත් ඊට පස්සේ හත් වෙනවා. දැන් මම වහන්සේ මේ දේශනා තුළ කියන්නේ ඔය ඒකම තමයි උද්ඝා නිමිත්ත, පටිභා නිමිත්ත සමාධියට ලං වෙන්නේ ඔය චිත්ත සංකාර කියන්නේ. එහෙමයි එහෙමයි. එතන ඉතින් අර මේ ඊට පස්සේ දැන් මට දැන් මේක වෙනස් වෙනවා. මේක මේ දැන් මේ සිතේ ක්‍රියාකාරීත්වය දැන් සිත සිත ඇතුලේ දැන් මේ හිතවිල්ලක්. හිත දැන් මේ බාහිරක් නෑ. අර මහන්ස. දැන් මේ ඇතුලේ මේක දැනි දැනි ඉන්නදී ඔන්න මට ඊට පස්සේ අර පරණ සමත පුරුදු තියෙනවනේ. ඔව්. ඒ වගේ තැනක් වගේ දැනුණා මම ඊට පස්සේ නවත්තු. දැන් ඒක සිතිවිල්ල එතනින් මම එතනින් හැට ඊට පස්සේ ඒ භාවනා අත්දැකීම ඒක ලබන්න ගියේ නෑ. ඔය එතන ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ සිත සංගව ගිය කල්හි කුමක් කරමුද කියලා බුදුන් වහන්සේ බොජ්ජංග සූත්‍රවල පැහැදිලි කරනවා. ඔතන සිත සංගව යනවා. ඔතන නොදැනෙන තැනක් එනවා. ඔතනදී අපිට විපස්සනා ගිලිනවා. මග්ගා මග්ග එනවා උතන පැටලෙන තරක් එනවා. ඒ වගේ අවස්ථාවක මේ ආරයන් වහන්සේ එතකොට දැන් ඒ විවිධාකාර විවිධාකාර ස්වභාව තියෙනවා. ඒකේ ඒකේ ඔබතුමාගේ අත්දැකීම කිව්වොත් ඒක ගැන කතා කරන්න පුළුවන්. ඔක විවිධාකාර ස්වභාව වලට ඔතනින් ආලෝක ස්වභාවය වගේ ආලෝක ආලෝක ආලෝක ස්වභාවය කියන්නේ ආරම්භ මහත්කමේ ආලෝක ස්වභාවය තුල මේ අර වෙනස් වීම අත්දැකීමින් කියන්නේ වෙනස් වෙන ස්වභාවය නැතුව මේ ඒ ආලෝක ස්වභාවය අර පැතිරිලා යන ස්වභාවයක් තියෙන අපි අර ආකාසඤ්ඤායතනෙත් නෙවෙයි ඒක නෑ ඒ සමාජ ස්වභාවයක් තියෙන්නේ සමාජ ස්වභාවය ස්වභාවය ඒකේ තේරුමක් නැති වෙන එතන විපස්සනා තේරෙන්නේ කියලා තේරෙන්නේ එන්න බෑ එතන නේද? ඒක මම ඊට පස්සේ එතනින් උත්සාහ කළේ නෑ. ඒතර යෝනිසෝ මනසිකාරයේ තියෙනවනේ ඒක ඒක ඒක අවබෝධ වෙන්න ඕනේ. මේ මේ මෙතන මොකක්ද තියෙන්නේ කියලා. එතන මේ මාර්ගයේ යන කෙනාට මේ බුද්ධ දර්ශන අවබෝධයත් එක්ක යන්න ඕනේ. යන්න ඕනේ. නැත්නම් මග නමක පැටලෙනවා. ආ. හඳුනා ගන්න බැරි වෙනවා මෙතන සිත සංගව ගියා කියලා. ඒ සිත සිතෙන් මිදෙන්න බෑ සිත සංගව ගියා කම. එහෙමයි. ආ එහෙමයි එහෙමයි. එතනින් මම එතනින් ඊට පස්සේ භාවනා අධ්‍යක්ීම ලබන්න උත්සාහ කළේ නෑ. ඊට පස්සේ දැන් මම මේ මෑතකදී වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ මේ සෝම් ඩිස්කෂන් එකක් අහන වෙලාවක මේ ඒ ඩිස්කෂන් එකේදී ආරෙන් මහන්සේ කියන්නේ එතන එක්කෙනෙකුට කේන්ති යන අවස්ථාවක දෙයක් තමයි කතා වුනේ. ඔව්. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ කේන්ති ගියාට කමක් නැහැ. කේන්ති යන එක තමයි හිතේ ස්වභාවය. මේ හිතේ හැටි එහෙම තමයි කියලා දැනගන්න කියලා. ඔය ඒකේ ඉතින් ස්වභාව දැන් ඉතින්දී දැන් ඒ ඒ අද්දකී ඉතින්දී මට ඒක අහද්දී වගේ ඊට පස්සේ දැන් අර මෙහෙ මෙහෙම ආවපු මෙහෙම එකක් තියෙනවා දැන් ඇත්තටම ඒක මම මේ හයිලයිට් කළේ මේ මේ ඉතින්දී තමයි මට මේක අර ප්‍රමුඛ ප්‍රකට වෙලා ආපු අවස්ථාවක් නිසා මේ දැන් දැන් මේ මට ඇතිවන සිතුවිලි තියෙනවානේ ඔව් ඒ සිතුවිල්ල මේ ඒක මට මේ කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිතිවිල්ල තුල සියල්ලම තියෙනවා. හැබැයි මේ සිතිවිල්ල තුල මේ දෙයක්වත් නැහැ. හරියට. මට ඒක වෙතනින් හරියට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ ඒ කියන්නේ සිතිවිල්ල තුල නැති දෙයක්වත් නැහැ. ඒ සිතිවිල්ල දැන් මට මට එන හැම සිතිවිල්ලක්ම අලුත්. ඒ කියන්නේ මම හරි නැවුම් බවකින් මගේ මේ එන මේ දේවල් මම අත්විඳිනවා. හැබැයි ඒ තුල දෙයක් නැති බව මම දන්නවා. ඒ කියන්නේ ඒක හිස් ඒක එහෙම අත්දැකීමක් ස්වභාවයක් තියෙනවා. අර නහර දැන් මට මේ මේ මේ ස්වභාවය තමයි දැන් දැන් පැහැදිලි කිරීමේ දැන් මේ වර්තමාන ස්වභාවය තමයි මම මේ ඔබ වහන්සේට මට කීමේ අවශ්‍යතාවය තිබුණේ. ඒ කියන්නේ මේ දැන් මම අද උදේට ඇවිදින්න ගියා. ඒ ගියාම මට දැන් එතන තියෙන මේ දස්කලන්ද දැන් මම මේ ටිකටම යන තැන ඔව් ඒ මොකද මේ හැමදේම තියෙනවා ඒ හැමදේම මට නැව මේන ඒ තුල හැමදේම තියෙනවා හැබැයි ඒ දේ කිසිම දෙයක් මට වැඩක් නැහැ ඒ කියන්නේ වැඩක් නැහැ නෙවෙයි ඒ තුල මට ගත යුත්තක් එකන විඳින් එහෙම දෙයක්වත් නැහැ අපි අපි හිතනවා ඔබතුමා දැන් ප්‍රශ්නෙට ආවා කියලා ඉදිරිපත් කරා කියලා අපිට දැන් දැනෙනවා ඒ මොකද්ද කියන්නේ කියන එක ඔතන නම් විසඳ ගන්න ඕනි තවත් තියෙනවද ප්‍රශ්න මට දැන් තියෙන ස්වභාවය දැන් ඇත්තටම එතනින් සාකච්ඡාව යද්දී සමහර විට ප්‍රශ්න මතුවේ ආරයන් මහන්ස. ඔව්. දැන් මෙතන ඔබතුමා අපි හිතනවා අපේ දේශනාවල අන්තිටම පැහැදිලි කරන ටිකක් තියෙනවා මේ මේ සාකච්ඡා සාකච්ඡාවල මේ අවසාන කොටසේදී ඔය හැම සාකච්ඡාවකම දේශනාවකම එනවා තැනකට මොහොතට අවදිය කියලා. එහෙමයි. ඔබතුමාට ඒ ගැන තියෙන වැටහීම ඉස්සෙල්ලාම දැනගන්න දැනුම අපි අපි දැන් මේ අපි මේ අපි දේශනා කරනවටත් ඔබතුමා එපා ඒක ගන්න ඔබතුමා ගාව තියනවද මම අපි දේශනා කිරීම පළක් නැහැ නිසා ඔබතුමා මොහොතට අවදිය කියන අපි පැහැදිලි කරපු මේ කාරණාව එහෙනම් සවන් දීලා තියෙනවා එහෙමයි එහෙමයි මට ඔබතුමාට වැටුණු ආකාරයට පැහැදිලි කරා මට වැටුණු ආකාරය ගන්න හම්බ මෙන්න මේ වගේ දැන් මේ මේ මොහොතට අවදිය ඔව් මොහොතක අවදියට මම නිකන් උපමාවක් කියන ගණිත විදිහේ ඒක දැනුන වෙලාවේ. ඒ ඉස්සලම ඔබතුම ධර්මයේ තුලින් ඒක දැක් මේ මේ ඒ කියන්නේ ඒක දැනුමෙන් අපිට ඔබතුමා දන්නවද කියන එක. ඔව්. දන්න ඒ කියන්නේ දැන් මොහොතක අවදිය කියන එක ඒ දැන් මේ සිතවිල්ලක් තුල මට මෙන්න මෙහෙම එන අරමුණේ එන අරමුණේ එන අරමුණෙන් අරමුණෙන් සිතවිල්ල කියන්නේ එතකොට ඒ අරමුණේ මොහොත මොහොතට අවදිය සිද්ධ වෙන්නේ. මොහොත පවදී දැනුම අපි හිතමුකෝ ඔව් දැන් අපි හිතමුකෝ මට ඉස්සරහින් රූපයක් පේන ගහක් පේනවා කියලා. අපි ගන්න උපමාවකම පොත පොත දකින්න තියෙනවා. ආ පොත ගම්මකෝ. එතකොට ආරණ මහන්ස දැන් පොත කියන එක එතකොට දැන් මතක් නෙමෙයි සුපමඥාන තුල පොත සත්‍යයක් නෙමෙයි කිය ඒක පැහැදිලි මට. පොත සත්‍යයක් හිතේ තියෙන. හැබැයි මේ හිතේ තියෙන පුත මේ මේ පොත කියන එක දැන් සිතට අනිවාර්යෙන්ම වෙන ඒ කියන්නේ මේක පෙර සංඥාවකින් නැත්නම් පෙර මතකයකින් ගලන් එන්නේ වෙන පෙතක් මට නිර්මාණය වෙන්න විදියක් නැහැනේ මේ ඔකමගේ දාගත්තු දෙයක් කරහමනේ මට ලැබෙන්නේ එහෙමයි ඒක ඒකට පෙර දෙයකින් තමයි මට හම්බෙන්නේ හැබැයි මේ හම්බෙන එක දැන් මේ මේ මට දැන් මේ හම්බලා තියෙන එක දැන් මට හිතේ තියෙන එක නෙමෙයි පිට තියෙන්නේ බාහිර තියෙන්නේ ඒ බාහිර තියෙන එක නෙමෙයි හිතේ තියෙන්නේ. එතකොට ඒක නෙමෙයි මේ දැන් මේ අතීත සංඥාවක් තමයි වර්තමානයේ මම භුක්ති විඳින්නේ. දැන් මම හෙට පොත ගැන හිතුවත් මට හම්බෙන්නේ පෙර එකක් තමයි. ඒක මම ඉඳපු ඒ කියන්නේ කොයි වෙලාවකවත් මේ අතීතේ පරණ මේ කියන්නේ පරණ දේවල් පරිහරණය කරන ඒ කියන්නේ දැන් බාහිර පොතක් නැහැනේ. නෑ. දැන් සිතේ පොතක් නැහැනේ. එහෙමයි. සිතක පොත් තියෙන්න බෑනේ. සිතේ පොත් තියෙන්න බෑ. පැහැදිලි. බාහිරට එතකොට ඒ එන එන අරමුණ ගැට ගැහෙන්නේ ගැට ගැහෙන්නේ විඥානයේ ඒ දැන ගැනීම බාහිර පතිත වෙන්නේ අපපතිත විඥානය. දර්ශන විඥානය. සිතෙත් පතක් නැහැ. එහෙමයි. එතකොට අධ්‍යත්ත බහිද්දා කියන අන්ත දෙකෙන්ම මිදෙනවා. එහෙමයි. ඒතර යෝබන්තේ විදිත්වාන අන්ත දෙකෙන්ම මිදෙනවා. උබාන්ත දෙකෙන් මිදෙනවා. යෝබන්තේ විදිත්වාන. මජ්ජේ මන්තා නලිපති මැදක් නෑ නලිප්ප ඇලෙන් මජ්ජේ මන්තා නලිප්ප තම්බුහි මහා පුරුෂ එතකොට මොකද වෙන්නේ විඥානේ පතිත කරන්න තැනක් නැතුව යනවා එතකොට මොකද වෙන්නේ අරමුණට මොකද වෙන්නේ අරමුණ සිඳෙන අරමුණ නැතුව වෙනවා අනිත්‍ය වෙනවා ශුන්්‍යත වෙනවා ඒ කියන්නේ අරමුණ ස්වභාවයකට අරමුණ අරමුණ අනිමිත්ත වෙනවා නිමිත්ත නිදෙනවා නිමිත්ත අනිමිත්ත වෙන තැන සිත ශුන්‍ය ස්වභාවයකටපත් වෙනවා. එහෙමයි එහෙමයි. ඒ එතන එනේන එක එහෙම වුණොත් හැම හැම නිමිත්තක්ම හැම අරමුණක්ම මිදුනොත් මේ පැත්ත බලනකොට දිත්‍යයක් නැහැ. මේ පැත්ත බලනකොට මලක් නැහැ. මේ පැත්ත බලනකොට පුටුවක් නැහැ. මේ පැත්ත බලනකොට බිමක් නැහැ. පොළවක් නැහැ. දැන් මේ හැම තැනම මිදෙනවා කියන්නේ සේරම බලන එක දර්ශනකවත් දෙයක් නැහැ. එහෙමයි. ඇහෙන શબ્දයකත් දෙයක් නැහැ. එහෙමයි. શબ્ද තියෙනවා. නමුත් කපුටෙක් නැහැ. කපුටෙක් නැති වෙලා නෙමෙයි මේක හොඳින් හොඳින් මේ භාෂාව අවබෝධ කරගන්න. පොත නැති වෙලා නැහැ. පොත තියෙනවා. කපුට නැති වෙලා නැහැ. කපුටත් ඉන්නවා. හැබැයි අවබෝධයෙන් සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මිදිලා. එහෙමයි. එහෙමයි ආරෝහණය. ඒ අවබෝධයෙන් මිදෙන කියන එක ප්‍රායෝගික අත්දැකීම අතිශයින් ගැඹිරයි. එහෙමයි. ඒ කියන්නේ මේක Tamanට සිද්ධ වෙනවා. එහෙමයි. ශබ්දක් තියෙනවා. ශබ්දවල නම් නැහැ. එහෙමයි. දැන් වර්ණක් තියෙනවා, පේනවා. ඒවයි නම් නැහැ. එතකොට වචන නැහැ, නම් නැහැ. නම් නැති ලෝකයක් ඉස්බල්ම. එතකොට ඔබ කිව්වා ගවගාව යනකොට මෙතන අර හුදකලා වුණා කියලා මනස මනසට මේ මේ මේ සිතුවිලි මේ මේ නැතුවත් නෙමේ පේනවා පේනවා නැත්නම් නෑ මේ නෑ වගේ දැනෙනවා නෑ එන එන අන්න ඒ දැනීම ඒ ඥායස්ස අධිකම ඒක ඒ දැනීමයි අර ලුණු වගේ දැනෙන එක ශුන්‍ය ස්වභාවය දැනෙන දැනීම එතනයි ශුන්‍යතාවය දැනෙන මොහොතට අවදිය කියන තැන ඒ තමයි දැනීම ඒක ඒක තව ප්‍රකට වෙන්න ඕනේ තව හොඳට ඒක මේ සත්‍ය දකින්න කොටයි මෙතනට අවදි මේ අවදි වෙනවා. මේ අවදි වෙනවා. මේ හීනේ නැගිටිනවා. මේ ඇත්ත ලෝකේ හීනේක අපි ඉන්නේ සිතුවිලි සංකාර ලෝකෙක. සිතුවිලි කියන්නේ සංකාර, වචන කියන්නේ සංකාර. ඒ සංකාර සංකාර ලෝකේ විඥාන මායාවෙන් නැගිටිනවා. අවදි වෙනවා. එතකොට අපි හීනෙන් හීන දැක්කම හීන ඇතුලේ අපිට ඇත්ත වගේ සැප දුක් විඳිනවා හීනෙනුත්. ඒ වගේම අපි ජීවක බලලා සැප දුක් විඳිනවා. ලෝකේ දෙකේම මුකුත් නැහැ. මෙතන ඇත්ත ලෝකේ හීනයක් වගේ. අර ටීවී එකේ දැක්කා වගේ. ආවේ ටීවී එකේ මුකුත් තිබුණේ නැහැ. අපි ඉතින් තමයි සංකාර ලෝකේ හිටියේ. චිත්තේ නියති ලෝකේ. ඇතුලෙන් තමයි සබදුක් වින්නේ. හැබැයි ඒක මේ මොහොතේ අපි දැක්කේ අපි කියන්නේ පෘථග්ජන භූමිය, අවිද්‍යා භූමිය. අපි මෙච්චර කාලයක් අනුසෝතේ අර ටීවී එක බැලුවා වගේම තමයි ඉඳලා තියෙන්නේ. බාහිර නෙමෙයි ඉඳලා තියෙන්නේ හිත ඇතුලේමයි. සබදුක් ඉඳලා තියෙන්නේ චිත්තේන නියති ලෝකේ. නමුත් දැන් ඒක බිඳ වැටෙනවා. ඒක බිඳ වැටෙනකොට තියෙන දර්ශනේ මුකුත් අර කලින් වගේම පේනවා. නමුත් දැන් චිත්තේන ලෝති නියති ලෝකේ බිඳ වැටේ. එතකොට හොල්මන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා අර දකින්නේ චිත්තේන නියති ලෝකේ බිඳ වැටෙන එක එක මොහොතක දකිනවා. එතකොට එළියෙත් නැහැ ඇතුළෙත් නැති වෙනවා. සංඛාරා නැති වෙනවා. සබ්බේ සංඛාර අනිච්චා කියන තැන. යදා පඤ්ඤාය පබ්බති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බ සංඛාර සමතේ. සිතුවිලි සමතේ වුණු තැන. ඔන්න දැන් දැන් චිත්තේ නියද ලෝකෙ බිඳ වැටෙනවා එක මොහොතක. ආයිගා මොහොතේ මේ තියෙනවා. චිත්තේ නියද ලෝකෙ තියෙනවා. ඔන්න ඕක තමයි දැන් ඔය ඒ කියන්නේ මේක වෙන විදිහකින් කියනවා නම් අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි. එනවා යනවා එනවා යනවා. එනවා යනවා. ඒ කියන්නේ මේක දෙකම පවතිනවා. ඒක තමයි මුල් අවස්ථාව. ඒක තමයි සෝතාපන්න මාර්ගය. සෝතාපන්න මාර්ගය තුල මේ නිවන පෙනිපෙනී යනවා කියන්නේ ඕකටයි. දැන් නිවන ඇතුලේ පෙනිපෙනී යනවා. දැන් මේක මේ මේක තව ටිකක් විවරිතව විජටිතෝ කලාමැදිරි එලියක් වගේ තමයි මේක අර මුලින් මේ ප්‍රඥා ලෝකේ වගේ මේක ඒ කියන්නේ මේ මේ මේ තමන්ගේ සිතටම අයිති නැති ස්වභාවයක්. තමන්ගේ සිතින් තමන් මිදුණු ස්වභාවයක්. සිතින් කියන්නේ දැන් බාහිර නෙමෙයිනේ ලෝකේ නෙමෙයිනේ. චිත්තේ නියති ලෝකෙමයි. ඒ හිතින් නිදුණු ස්වභාවයකට මේ යන්නේ. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ මේ පේන දේ පේනවා, ඇහෙන දේ ඇහෙනවා. ඒවැ දැන් ඒවැත් නැහැ. දැන් හිත ඇතුලේ ඔක්කොම හදා හදා හිටියේ ඒකත් නැහැ මෙතන නැති වෙනවා. මෙතනදී අර සංකා මේක අතිශයින් ගැඹුරුයි, අතිශයින් ගැඹීරයි. මේක සිතුවිල්ලක් නෙමෙයි. මේක අර දැනෙන ඥානෙටයි ඒ කියන්නේ මේක අර ලුණු රහ වගේ Tamanට දැනෙන දැනීමක් මිසක් ඒක කාටවත් කියන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. මේක හැමෝටම දැනෙන්නෙත් නැහැ. ලේසියෙන් දැනෙන්නෙත් නැහැ. අර අර අවබෝධය තීරණොත් විතරයි මේ මේ සත්‍ය දැක්කොත්, දර්ශනය දැක්කොත්, දස්සන දර්ශනයට පත් වෙනවා කියන්නේ දස්සනා කියන්නේ මෙතනටයි. ඒ කියන්නේ දික්කින්ච අනුකගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ. ඔබතුමා එතනටයි. දස්සනේන සම්පන්න කාමසුයිනේය ගේදන් කියන තැනට එන්න ඔබතුමා තාමත් කම්පණ වෙනවද කියන එක බලන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ ඔබතුමා තාමත් මේ ලෝකයක් ලෝකෙට නිකන් නිකන් කෝපයක් බින්දෙනකොට නෝන හරි බඳිනකොට දරුවෙක් හරි වැටෙනකොට කම්පණය වෙන තැනින් තමයි මේක තවත් හොඳට බලන්න පුළුවන්. කම්පණය වෙනවා නම් තාම කාමීසුයිනේය කියන තැන ඉන්නවා. තාම නහිජාතු කියන තැනට එන්නේ නැහැ. එතනට එන්නේ ටික ටික. ජීවි ඒක රහත්භාවයට එන්න ඕනේ. ඔතනට යන ගමන තමයි මේ පෙන්වන්නේ. දැන් ඔරුව පෙරළුනොත් දැඟලුවොත් පෙරලෙනවා කියන්නේ මෙතන සිතුවිලි හදන්න ගියොත් පෙරලෙනවා. මේ ධර්ම දැනගෙන හිටියේ නැත්තම් ඔරුව පෙරලෙනවා. පෙරලෙනවා. මේක දඟලන්න බෑ. ඒ කියන්නේ මේ ධර්මයේ දන්න කෙනා ඒක සබහාදාමේම න්‍යායකටයි සිද්ධ වෙන්නේ ඉකලා කරන්න බැරි බව දකිනවා. Tamanට කරන්න පුළුවන් එකම එක දෙයයි ප්‍රතිපදාවේ අර සත්‍ය දකිනවා. බාහිර ඇත්ත නොවන බව සිත මායාව මේකම දකිනවා. ඒක තමයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ. ස්කන්ධය කියන්නේ නිමිත්ත. ස්කන්ධය කියන්නේ නිමිත්ත මේ මොහොතේ. ඒ නිමිත්තේ සත්‍ය දකින්නවා. එතකොට අත්ගමේ පේනවා. සමුදේ පේනවා අත්ගමේ පේනවා. අත්ගමේ මේ මොහොතේ එන එන තැන පොත එනවා. පොත ඉන්නේ නැහැ පොත එන තැන අත්ගමේ ඉබේ එනවා. ඒ කියන්නේ මේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන තැන ඉබේ එනවා. එහෙමයි. ඉබේන එක තමයි අපිට ඒ එනවා කියලාවත් ඒ මොහොතේ එහෙම හිතෙන්නේ එහෙම අදහසක් ඒ මුකුත් එන්නේ නැහැ. මේක නිකන් නිකන් නැති ස්වභාවයක්. එහෙමයි. ඒ කියන්නේ ඒක ඒක එයා නැහැ. ඇත්ත කිව්වොත්. ආ ආ. එතන එයා නැහැ. දැන් එළිය පේන දර්ශනේ Taman නැහැ. කමන්නේ. එතන ඒකයි ඒක ඒක නිකන් අර නිකන් අර චිත්‍රයක් වගේ. එහෙමයි. ඒක චිත්‍රයක් වගේ ඒක හරි අමුතුම දෙයක්. ඒක මෙහෙම අපිට කියන්න වෙනවනේ මේක. ඒක නිසා වචන භාවිතා කරාට මේක දැනෙන දැනීමක්මයි. එහෙම කියනවා මේක මේක සාන්දිටික ධර්මයක්. ධර්මයක්. ධර්මයක් තව කෙනෙකුට ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. නමුත් මේක කියන්න ගියාට කියලා දෙන්න බෑ ආරයන් මහන්ස. ඒකට ධර්මයක් කියන්නේ ඒක මේක ඔබතුමා බලනවා මිසක් ඔබතුමාට තව කෙනෙකුට කියන්න ගියාම එයාට තේරුම් නැත්නම් ඔබතුමාට බැනලා යනවා. නෑ ඒක දැන් ඔබ වහන්සේට කියන්න ගියාමත් මට කියා ගන්න බෑ. කියා ගන්න බෑ. ඒකට හේතුව සාන්තිකයි. හැබැයි මෙතන ඒ අවබෝධය, ඒ ප්‍රත්‍යක්ෂතාවය, ඒ ඒ අත්විඳීම ලැබපු ලැබපු කෙනෙක්ට ඔබතුමා එතන දඟලන දැඟලිල්ලෙන් ඒක දන්නවා. කියාගන්න බැරුව දඟලන දෙයින් දන්නවා. මේකට මෙයා දැකලා මෙයාට මේක දැනিলা කියලා. ඒ නිවන දැනේ. එහෙමයි. ආරණාන්ද දැන් ඔතෙන්දිත් මට දැන් ඔය ඔය ඔය කියන දැනීම මට දැන් තේරෙන ඔබ වහන්සේ දැන් මේ පැහැදිලි කරගෙන යද්දි මට තේරුණා එතනේ දැනීම එනවා. ඒ දැනීම එක්ක මම මානසිකාරය කරන්න යන අර සත්‍ය සිතට සත්‍ය අහපව් පෙන්වන්න යන ස්වභාවයක් මගේ තුල තියෙනවා. එතනට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කිය. ඒක තමයි මට දැන් තේරුනේ. එතනින් මම ආයෙ හිතේ ඔරුව පෙරලනවා මම. ඔරුව පෙරලනවා මේ මාර්ගය කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක අතිශයින් ගැඹීරයි. ගැඹීරයි. ආර්ය අෂ්ටාංග මාර්ගයට ඔබතුමා අවදි වෙන්නේ ඔතනින් වචන වලින් නෙමෙයි. අර දැනීම. දැනීම ඥානේ ඥායස් අධිගමය එහෙමයි ආරයන් මහන්සිය ඥායස් අධිගමය ගැන සමහර අයගේ ඇඟ ඉරිවැටෙන ඕක කියනකට ඒක දැනෙනකොට දැනෙන කෙනෙකුට ඒක කියන්නකොට එයාගේ ඇඟ හිරිවැටෙන ස්වභාවයකට යනවා ඥායස් අධිගමයි. ඒ කියන්නේ මේ මේ ශාසනය තුල මේ ධර්මයේ තුල බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරපු පරම සත්‍ය තුල ගැඹුරුම ගැඹුරු තැන ඔබ ස්පර්ශ කරනවා කියන එක. මේ ගැඹුරු ඒ කියන්නේ මෙතන තාම විවර වීමක් පමණයි අපිට දැනෙන්නේ ඔබතුමාගේ. එහෙමයි. ඔබතුමාගේ දක්ෂතාවයේ තියෙන්න ඕනේ ඒක තව විවර වෙන එක වෙන්නේ ඕනකමින් දඟලලා උත්සාහ කළා වීරය කළා නෙමෙයි. අනිත් පැත්තට යටි කන්ති පරමන්තපෝ. එහෙමයි. ඒ මොකද්ද කිව්වේ? අන්ති පරමන්තප්පෝ එතනයි ඔතන තියෙන්නේ ඉවසීම තියෙන්න ඕන ආරණාංශ ඇත්ත එහෙමයි ඒකයි මෙතන මහා ඥානයක් මහා ඥානයක් මහා අධිගමයක් හැබැයි ඒක රැකෙන්නේ ඒ පුදුමාකාර සංයමයක් තුළයි ඒ කියන්නේ මේ මේක බොහොම අර අපි අර අපි දැකලා තියෙනවා අර අරනේ අර දැන් සූක්ෂම කටයුත්තක් වගේ එයා කාටවත් <clears throat> කියාගන්නත් බෑ කියන්නත් බෑ ඒක නිකන් ඕනාට වැඩිය අර දැන් සිතුවිලි වලට එනවා ඉලිප්පුනොත් ඉලිප්පුනොත් ඒක ඒක සිතුවිලි වලට හදන්න යනවා කියන්න යනවා කාට හරි කියන්නේ හිතෙනවා. මොකද සිතුවිල්ලේ ස්වභාවය තමයි ඔතන විඥානයේ මායාවේ ස්වභාවය තමයි ඒ ස්වභාවය. ඒකට පූර්ණෝභවික ස්වභාවයක් තියෙනවා. ඒ පූර්ණෝභවික ඒ එතන නන්දි රාගයේ ස්වභාවය තමයි ඉස්පිලා ගන්න එක. සිතුවිල්ලට ඇදලා ගන්න බතනවා. ඒ කියන්නේ අර අනාස මේ ධර්මයේම ධර්මයේ ධර්මයේම එන අනිත් පැත්ත. සිතට සත්‍ය පෙන්වන්න ගියේ එකම මට පාරාවලල්ලක් කළා තිබුණා තියෙනවා මේ මට දැන් ඔබ වහන්සේ පැහැදිලි කරලා තේරුනේ ඒකයි අර අනාස. ඔව්. එහෙමයි. ඒක වෙනවා කියන්න අපිට හිතෙනවා. එහෙමයි එහෙමයි. මට පැහැදිලි වහන්සේ අර ඔරුවේ ඔරුවේ උපමාව කියද්දී මට පැහැදිලි වුණා. මම අර මේ මේ අර මට පොඩක් අද ඉන්නවා සමාජයේ. එහෙමයි. සමහර රහත් වෙලා කියනකොට රහත් වෙලා කියලා කී කී ඉන්නකොට අපි දන්නව රූප පෙරලිලා කියලා. එහෙමයි එහෙමයි. දැන් පීනන්න බැරුව ඉන්නවා සමහර අය. මොකද තවත් සිතුවිලි ගොඩක් හදාගෙන. දැන් උරුව අඳුර ගන්නත් බෑ. උරුව දේ දන්නෙත් නෑ. දැන් රහත් වෙලා කියලා කියා කියන්නේ අර අර අර අර පාපොච්චාරණේ වගේ. රහත් වෙලයි කියලා කියන්නේ එයා ඒ එයාට අනිත් අයට කියා ගන්න බෑ. නමුත් එයා එයාගේ උරුව දැන් පෙරළුණා. ඒක තමයි එයා කියන්න ගියකින් තමයි පෙරලෙන්නේ. ඊට පස්සේ එයා ඒක වහන්න ගියාම ඔරුව පෙරලිලාම ආයෙ එන්නම් බැරි වෙනවා. ඒවරයි ඒවරයි කොට එන්නම් බැරි සමහරවිට. බැරි හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ අර එතනට වෙනකන් හරි ඇවිල්ලා තියෙන දියුණුව තියෙනවා. එහෙමයි ආරන්න. ඒ අවබෝධය තියෙනවා. ඒක තුළ එයාට තියෙනවා යම් සම්බෝධි පරායන වීම. වීමක්. ඒ කියන්නේ මතක් කරගැනීමේ හැකියාවක් තියෙනවා යම් මොහතක හරි ඒකට යම්කිසි ඒ සකස් වෙන විදිහටයි කෙනා කෙනාට කුසලතාවයේ දක්ෂතාවයේ අනුවයි වෙන්නේ. ඒක සකස් කරගන්න හැකියාව තියෙනවා. තියෙනවා මට මේ මට දැන්න දැන් ඔබ ඔබ වහන්සේලාගේ දේශනාව උනත් මේ මේ ඇහෙන්න ඕන වෙලාවට තමයි කියන්නේ. සමහර දේශනා දෙකේ ඇහුවත් සමහර විට තුන්වෙනි සැරේදී තමයි ඇහෙන්න ඕන එක ඇහෙන්නේ. තන ඇහෙන්නේ. එහෙමයි. ඒක ඒක ඇහෙනව නෙමෙයි ඔබතුමාගේ අතුලාන්ත ෆ්‍රීකවන්ස් වෙනවා. අපි කියන්නේ ඒක තමයි ෆ්‍රීකවන්ස් වෙනවා කියලා. ඒ කියන්නේ ටියුන් එක අල්ලනවා වගේ දෙයක් තියෙනවා. එහෙමයි එහෙමයි. ඒකයි අර මම ඔබ හන්ට පණිවිඩයට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් ටියුන් කරන්න ඕනේ. තමන්ව ඒකට සුදුස්සෙක් වෙන්න ඕනේ. එහෙමයි එහෙමයි. තමන්මයි ඒකේ දක්ෂතාවය, ඒ කියන්නේ කුසලතාවය ඔතනයි තියෙන්නේ. ඔය ඔය කුසලත්ව උපසම්පදා කියන්නේ ලොකු වචනයක්. එහෙමයි එහෙමයි. තනකට වැඩිය ගැඹුරුයි. නෑ අර මංස ඇත්තටම මේ මම මේ සිත සත්‍යයක් මේ භෞතික සිත පරියෝ දපණන් කියන්නේ මේ එන සිතුවිලි හැම තැනම සිතුවිලි හඳුනා ගන්න උත්සාහ කරන්න. එහෙමයි. වෙන් කර ගන්න. එහෙමයි. එයා සිතුවිලි දකිනවා කියන්නේ එයා මේ පැත්තට එනවා. ආර පැත්තට එනවා ආර භූමියට. ඒකයි මෙතන 30න් මුල ඉඳන් ගමන් කරන්නේ. එහෙම ආරම්භ මම මේ මේ යොත්තු මනසේ තියෙන වැදගත්කම. කමෙන්ට් එකක් මම මේක ඔබ වහන්සේට දාලා තිබ්බ දැන් විතක් අපි දැන් කෙනෙක් ටෙලිෆෝන් කෝල් එකක් දැන් ඔබ වහන්සේ එක්කම කියනකො දැන් ඔබ වහන්සේ එක්කම හරි මම කතා කරද්දී අර දැන් ඒ කියන එකට විතක්කේ හැදෙනවා දැනෙනවා ඒ දැනෙද්දී ඒ දැන් ඒ විතක්කේට මට තේරෙනවා දැන් මම දැන් ප්‍රතියෝජක එකක් තව කවුරු කතා කරන කෙනා එක්ක ප්‍රතියෝජක එකක් මම ගොඩනගන්න යෑම තුල තමයි මේ මේ වැඩේ වෙන්නේ. ඔව්. මේක මේ ඒකට ඒක මට අදාළ يعني මම මෙතෙන්දී ඒක මට දැන් කියන්න වෙන්නේ. දැන් ඒක මට ඒක දකින්න يعني මට මේ තියෙන දැක්ම තුල මම ඉන්නේ නැද්දි මට ඒකේ අවශ්‍ය නැහැ ඒක ඒක මට එයාගේ ගැටීමක් වුණත් ඒක ගැළපෙන දෙයක් වුණත් නොගැළපෙන දෙයක් වුණත් මට ඒක අදාළත්වයක් නැහැ අදාළ අදාළත්වයක් නැහැ ඔබතුමා හරි බුද්ධිමත් එහෙම මේ පැත්තේ අපිට එහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ ඔබතුමා ওই දක්ෂතාවය නැතුව මේ ගමන යන්න බෑ ඒ අල්ල ගන්න තැන් ටික නිර්වුල ගලප ගන්න එක ඉතාම වැදගත්. එහෙම අපිට ධර්ම දේශනා 100ක් දැම්මත් සමහරලාට වැඩක් නැහැ. ඒ කෙනා හරියට ඒක දන්නේ නැත්තම්. හරි තැනින් අරගන්න. බුදුන් වහන්සේ ඕක තමයි පෙන්වන්නේ. මහණෙනි අස්වලෝමක් 100ක් කඩකට පැලෙන විදිහද එයත් විය හැකි මහණෙනි. ඉදි කට්ටක් අර ඔබතුමා දන්න ඉදි කට්ටක් මහමුදේ වැටුණත් එයත් සොයාගත හැකි අර මීටම අදාළ වූ කෝණයකින් බැලිය යුතුයි මහණෙනි කියන එක. ඒ නොවේ මේ මේ මේ නොවේ ඒත් මේ වේ නැති කියලා කියනවා. ඒ ඊටත් වැඩි අසීරුයි කියලා කියනවා. එහෙමයි එහෙමයි. ඒ තව තැනක බුදුන් වහන්සේ පෙන්නනවා උදෑසන හිමිදිරි පාන්දර තනාග දිය තනාග දිය බිඳක යමෙක් දේ දුන්නක් දකීද. මේ උපමා බලන්නකෝ. එහෙමයි උපමාවක්. උදෑසන හිමිදිරි පාන්දර තනාග පිපි දිය බිඳක යමෙක් දේ දුන්නක් දකීද ඊටම අදාළු කෝණකින් බැලිය යුතුයි මහණෙනි. අපි හිතනවා 100ට 600ක් මේ උපමාවයි හරියන්නේ. ඉතාලම ගැඹීර උපමාවක්. එහෙමයි අර වියසිදුගේ කතාවත් ඒ වගේනේ. ඒකත් ඒ වගේමයි. මේක හැබැයි මේ මෙන්න මේ ඔබතුමා ඔය ඔය ඔය අත්විඳින තැනට ගැළපෙනම උපමාව තමයි කෝණය මොකද්ද කියන එක. කෝණේ කෝණේ. අර දේ අර දිය විදේ දේ දුන්න දකින්න කෝණේ අතිශය සියුම් කියලා පෙන්නනවා. එහෙමයි. අර නේද දේශනා තුල මට ඕකටත් වඩා දැන් ඔයක මට ඔය දැකීමට මට ගොඩාක් පිටිවහලක් උනේ ඔබ වහන්සේ කියනවානේ අර බාහිර යමක් තියනවා කියලා ගැනීමමයි ප්‍රශ්නේ කියලා. ඒකමයි. ඒකමයි. ඒ කියන්නේ මට තේරුණා එතෙන්දි තමයි අපි මේ මේ මේ ලෝකේ ගොඩ නගන්නේ කියන්නේ. ගොඩක් ඔය pages වල දැම්මහම අපිට ගොඩාක් වෙලාවට කමෙන්ට් කරලා තිබුණා බැනලා මේ බාහිර දෙයක් නැහැ කියලා කියන්න ස්වාමීනි කියලා අපි කියනවා භික්ෂුන් වහන්සේලාට කියනවා. කියන්න හාමුදුරනේ එක දේශනයක් බාහිර දෙයක් නැහැ කියලා. උඩකට අපිට බැලලා තමයි දාලා තිබ්බා. නමුත් ඒකේ වටිනාකම කවදා හරි අවුරුදු 50 ගිහිල්ලා හරි මේ දැනගනී කියලා අපි. නෑ ආරණාංශ මේ මේක සාන්දිටිකව ධර්මයක් පිළිගින කෙනාට එක වචනයක් ඇහුණත් ඇති ඒක එයා දන්නවා මේ ධර්මයේ මොකද්ද මේ ආසද්ධර්ම කුමක්ද කියන එක. තේරෙනවා. එහෙමයි ආරණාංශ. ඇත්තටම ආරණාංශ මට විශේෂයෙන් උනේ මම අවුරුදු හතක් 2014 තමයි මම මේ මේ මේ මාර්ගික පිවිසෙන්න පටන් ගත්ත ධර්ම දේශනේ ධර්ම ශ්‍රවණය කළා ඊට පස්සේ ව්‍යායාමයේ මේ ප්‍රතිඵලය තේමාරංක මම දවස් 5 6 ගිහිල්ලා ගල්ගලාරන්නේ නැවතිලා ඉඳලා තියෙනවා තව වාහන මධ්‍යස්ථාන වල ඉඳලා සමදේම තමයි දිනු කරන්න ආවේ මේ ඔබගේ අන්තිම ආත්ම භාවය මේක සකස් වෙන හේතු නැති වෙනවා ඒක හේතු පෙන්වන්න පුළුවන් ඔබතුමා ওই දකින්න දේ තියනවා නේද දැක්මක් තියනවානේ ඔබතුමාට දැන් දර්ශනයටපත් වෙනවානේ ඔබතුමා එහෙමයි. තින්ච අනුපගම්ම සීලවා ඔබතුමා දික්ඨියට පැමිණෙනවනේ. දත්තනේන සම්පන්නෝ කියන තැනට එනවනේ. එහෙමයි. විශේෂ ගැඹිර. ඒ කියන්නේ නැවත දුගතියකට උපදින්න හේතු නැතුව. ඒකට හේතුවක් තියෙනවා. ඔබතුමා දර්ශනය දකිනවා නම් ඔබතුමා මේ ෂනේ එහා දෙයක් දකින්න බෑ. එහෙමයි ආරන්න. ඔබතුමා සිතුවිල්ල නෙමෙයි ඔබතුමාගේ අභ්‍යන්තරයේ එහෙම දෙයක් වෙලා වෙනවා ඔබතුමා නොදැනුවත්ව. ඒ කියන්නේ මේකේ මරණයක් හම්බ වෙන්නේත් නැහැ. එහෙමයි. ඒක සිතුවිල්ලක් වෙනවා. ඒ අවබෝධයේ අවබෝධය එනවා මේ මේ සුතවත් භාවය සුතවත් සුතවත් සුත ඥානෙ. සුතවත් ඥානෙන් එනවා. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයාගේ පණිවිඩය ඒ කියන්නේ මේ මේ මේ ඊටම වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ෂනේ ඒ ෂනේ එහෙමයි. මේ ෂනේ මේ ෂණ සම්පත්තිය. ෂණෙන් යා කිසිවක් නැහැ. එතකොට ඊගාව අපි එන්නේ කොතනද ප්‍රභාස්වරයට. එහෙමයි. එතකොට ඊගාව ෂණෙත් ඒ ෂනේ ඒ ෂනේ මේ ෂනේ. ෂනේන් එහා කිසිවක් නැහැ. කිසිවක්. එතකොට උපාද පඤ්ඤායති වායෝ පඤ්ඤාය. තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන්නේ තිතියකුත් නැහැ. අන්න තත්තම් පඤ්ඤායති කියන්නේ තිතියක් නැහැ. තිතියක්. අතීතනාත්වගමයේ නප්පටික්කං කිය අනාගතම් කියන තරම් අතීතයක් නැහැ. අතීතයත් මේ මොහොතමයි අනාගතයත් මේ මොහොතමයි. හැබැයි මේ මොහොතත් මේ මොහොත නැහැ. ඒක අර මොහොත නැහැ. එතකොට ඒතරයි තිතියක් නැහැ කියන්නේ. සිටියක් සිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන්නේ සිටියක් නැහැ. නමුත් මේ ධර්මයේ අභිධර්මයේ පැහැදිලි කරන ඒ හැම තැනම දෝෂ තියෙනවා. ඒව හදාගත්තේ නැත්නම් ඕක ගැලපෙන්නේ නැති වෙනවා. අග මුල මැද ගැලපෙන්නේ නැති වෙනවා. එයාට ගලප ගන්න පුළුවන්කම එන්නේ ප්‍රායෝගික වුණොත් විතරයි. එහෙමයි. මෙතන සිතියක් නැහැ. කියන්නේ එතන ආර්යයන් වහන්සේ අභිධර්මයේ අන්නා ස්වාමීන් වහන්සේලා කියනවා මේ උප්පා තිති බන්ධ කියන අවස්ථාවේ තිතිය කියන එක පණවන්න පෙන්වන්න චිත්තක්ෂණය පෙන්වන්න ඒ විදිහට උගන්වනවා. උගන්වනවා ඒක පණවන්න නෑ. එතන හැබැයි පු탁ජන භූමිය ඒ විදිහට යන්නේ. යන්නේ. පු탁ජන භූමියේ උපාදානයක් තියෙනවානේ. එහෙමයි. එතන තිතියක් තියෙනවා. තිතියක් තියෙනවා. හැබැයි මේක ආර්ය භූමියට එනකොට තිතත් අන්න තත්ත්වපඤ්ඤායයි. පණවතනක් නෑනේ ආරයන්වහන්සේ. පණවන්න බැරි වෙනවා. තිතිය. අත්ති තිතිය පැන වෙනවා පු탁ජන භූමිය ලෝකේ ඇත්ත කරගත්ත තැන. ඇතිය තියෙන ඒකයි එතන කර්ම විපාක තියෙන්නේ. එහෙමයි. හිතිය නිසායි. එහෙමයි. එතනයි එතනට හේතුව. එතකොට චේතනාව කර්මයට හේතු ඔතන ඒ මේ මේ එකක්වත් මේ එකක්වත් බොහොම මේක සියුම් සියුම් ධර්මයක් තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ සංඥාව. මේ සංඥාව කියන එක අපි අපි එළියට ගන්න ගොඩාක් අයට මේ සංඥාවෙන් මේ 31 ලෝක ධාතුව පෙන්වන්න ඒකේ සුක්කුමවන අවස්ථාව මේ ලෝක ටික පෙන්වන්න අපි දරන වීර්යයක් තියෙනවා මේක ඇතුලේ සංඥාව තමයි මේ කතාව කියලා. සංඥාව තමයි විඥානය. සංඥාව තමයි සංකාරය. සංඥාව මේකේ ලොකු කතාව. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. සංඥා නිරෝධේ. සංඥා අபிසංකරණ නිරෝධ සම මේ සංඥාව. මේ සංඥාව ලොකු කතාවක්. ඒකයි නවසත්තාවාසා කියනකොට නසන්න මේ ගන්නවනේ. ගන්නවා ඒකත් සංඥා ඒකත් ඒකත්ත කාය. ඒකත්ත සංඥා නානත්ත කාය. ඒක හැම පැත්තටම කරකවනවා නානත්ත කාය ඒකත්ත සංඥා. ওই විදිහට නව සත්තාවාස ගන්නකොට සංඥාව සංඥාව හැමතැනම සංඥා. අතරම කියනවා බුදුන් වහන්සේ නසන්න සන්නි න විසන්න සන්නි නොපි අසන්නි න භූත සන්නි මේ මේ මේ මේ දැන් ඔබතුමා අවදි වෙනවනේ අවදියකට එහෙනම් ඒ අවදියේ සංඥාවක් නැහැ කියන්න බෑ කියනවා බුදුන් වහන්සේ කියන්නේ සංඥාවක් තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. එහෙනම් ඒක සිතුවිල්ලක් වෙන්න ඕනේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මේකේ සංඥාවක් නැහැ කියන්න බෑ. ඒ කියන්නේ ඔබතුමාට එහෙම දැනෙනවනේ. ඔක අතිශයින් ගැඹුරුයි. වැටෙනවද? ඇහෙනවද? මේ අතිශයින් ගැඹුරුයි. මේ මේ කියන එකට ඔබතුමා තාම සාමාන්‍යයට තාම මනස යොමු වෙලා නැහැ. ඔබතුමාගේ ඔබතුමා තාම අරමුණු කළා නැහැ මේ කියන දේ. මේක අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ සංඥාවක් තියෙන තැන විඥානයක් තියෙනවා. තියෙනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ මේ මේ සූත්‍රයේ නසන්නසන්නි න විසන්නසන්නි නොපි අසන්නි න භූත සංඤී කියලා සංඥාවක් නෑ කියන්නත් බෑ මහණෙනි කියලා. ඒ ඔය අවධිය ගැන කියන්නේ. මේ අවධිය අත්දැකීමේ සංඥාවක් හොයාගන්න බෑ. හොයාගන්න බෑ. ඒකයි කියන්නේ මෙතන සීමුර්ජා වෙලා නෙමේ, සිහි නැති වෙලා නෙමේ, මේ මේ අරූප ධ්‍යාන එකක් නෙමෙයි න භූත සංඥා මේ හැමදේම කියනවා මෙතන මැරිලත් නෙමෙයි ඒකත් කියනවා නමුත් මෙතන ඉහිම මුකුත් නැති වුණත් සංඥාවක් තියෙනවා කියන මේ බුද්ධ දේශනේ මේ කියන්නේ එහෙමයි ආවන්නා මේ අකිතෙන් ගැඹුරු ගහපින ධර්මයක් ඒ වගේ තැනකත් විඥාණය පැනවෙන්න පුළුවන් නෑ නෑ නෑ ඒක අතිශයින් ගැඹිරයි කියන්නේ ඒකයි. මෙතන මෙතන විඥානං අනිදස්සනං කියන තැන විඥානයක් පනවන්න බෑ. නමුත් ඒව පනවන්න බැරි සංඥාවක් මේ කතා කරනවා. ඒක අතිශයින් ගැඹිර ඒක අහුවෙන්නේ නැහැ අරහත් සමාධියේ වගේ මේක ඔබතුමා තව එන්න ඕනි ඒක තව තව මේක ගැඹුරට යන්න තියෙන ඔබතුමා අපි කියනවා සංඥා අபிසංකරණයයි විඥාණයට හේතුව හේතුව සංඥා අபிසංකරණයයි පෘථග්ජන භූමිය අවිද්‍යාව අවිද්‍යාව සංඥා අபிසංකරණයක් මෙතන නැහැ කියනවා. ඒකයි සංඥා අபிසංකරණ නිරෝධයක් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ සංඥාව නැවත උපාදාන වුණොත්, තේශයක් වුණොත්, ඉතිරියක් වුණොත් කර්මෙත් තියෙන්නේ, කර්ම විපාකත් තියෙන්නේ, නාම රූපත් තියෙන්නේ සේරම තියෙන්නේ. එකක්වත් නැහැ අபிසංකරණ නැත්තම්. අபிසංකරණ නිරෝධය කියන්නේ ඒක.